අක්ඛිනාතෝ පරෝසියා අත්තනාව සුදන්තේන නාතං ලබති දුල්ලභං තී සද්ධාවන්ත පිනතුනි අද ධර්ම දේශනාව සඳහා අපේ මාතෘකාව හැටියට යොදාගත්තේ ආත්ම විශ්වාසය කියන මාතෘකාව. ඒ කියන්නේ කෙනෙකුට ලෞකික වශයෙන් දියුණු වෙන්නටත් ලෝකෝත්තර වූ ඵලයන් සාක්ෂාත් කරන්නටත් ආත්ම විශ්වාසය ප්‍රධාන සාධකයක් වෙනවා. බෞද්ධයින් හැටියට අපි කොහොමද ආත්ම විශ්වාසය දියුණු කරගන්නේ? ආත්ම විශ්වාසය කියලා කියන්නේ මොකක්ද? ඒ ආත්ම විශ්වාසය ගුණනුවණ වඩවා ගන්නට ධම්මග තුල පවතින්නට අපට කොයි ආකාරයෙන්ද වැදගත් වෙන්නේ කියන කරුණු පිළිබඳව පිනතුන්ගේ අවධානය යොමු කිරීමයි අද ධර්ම දේශනාව තුළින් අපි අදහස් කළේ. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ ධම්මපදයේ අත්ත වග්ගයේහි සඳහන් වෙන ගාථා ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා අත්තනාව සුදන්තේන නාතං ලබති දුර්ලභං තමන්ට තමන්ගේ පිහිට තමන්ගේ පිලිසරණ හැර අන් කවර පිලිසරණක්ද ඊට පිටස්තරින් එහෙම නැත්නම් තමන්ගේ පිලිසරණට පිටස්තරින් අපට කවරෙකුගේ පිහිටක් ලැබිය හැකිද යම් කිසි කෙනෙක් තමන් මනාව හික්මවා ගත්තොත් ඒ තනත්තා ලෝකේ උසස්ම දුර්ලභම වූ පිහිට පිලිසරණ ලබනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තමන්ට පිලිසරණ පිහිට වෙන්නේ තමන්මයි අන් කෙනෙකුගේ පිහිටක් පිලිසරණක් නැහැ. එනිසා තමන්ව මනාව හික්මවා ගත්තු තැනැත්තා තමයි ලෝකේ ලැබිය හැකි ලැබිය යුතු දුර්ලභම පිලිසරණ උතුම්ම පිළිසරණ ලබන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. දැන් මේ කාරණය මෙහෙම කියනකොට කෙනෙකුට ගැටලුවක් මතුවෙන්නට පුළුවන් බෞද්ධයින්ට බුදුන් සරණ, දහම් සරණ, සංඝුන් සරණ මේ රත්නත්‍රයේ සරණ, පිහිට, පිළිසරණ අපි ප්‍රාර්ථනා කරනවා, අපි බලාපොරොත්තු වෙනවා. අපි තෙරුවන් සරණ යනවා. එහෙමනම් අපට අන් කෙනෙකුගේ සරණක් පිහිටක් ලබන්නට බැරි නම් අපට බුදුහාමුදුරුවෝ කොහොමද සරණ වෙන්නේ? අපට ධර්මයේ කොහොමද සරණ වෙන්නේ පිහිට වෙන්නේ? ඒ වගේම ආර්ය මහා සංඝරත්නය අපට සරණ වෙන්නේ පිහිට වෙන්නේ කොහොමද කියලා කෙනෙකුට හිතෙන්නට විමතියක් ඇති වෙන්නට පුළුවන්. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ තමයි මිනිස්සෙක් හැටියට තමන්ගේ මනස නිවැරදිව තේරුම් අරගෙන තමන් මනවින් හික්මවාගෙන තමන් මනවින් দমনය කරගෙන ඒ තමන් තුලින් ලැබිය යුතු උසස්ම පිළිසරණ උසස්ම පිහිට ලබාගෙන ලෝකයට එය දේශනා කළ ශාස්ත්‍රුන් වහන්සේ. තථාගතයන් වහන්සේ ලොවට දේශනා කළේ අනුන් විසින් කියපු දෙයක් අනුන් විසින් අත්හදා බලපු දෙයක් නෙමෙයි තමන්ම හරියට හඳුනාගෙන තමන්ම ප්‍රත්‍යක්ෂ කරගෙන තමන්ගේ මනස හික්මවාගෙන ඒන් ලබාපු අත්දැකීම් ඒන් ලබාපු පිහිට පිළිසරණයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ජාතක කතා හැටියට අපට 550 ජාතක පොතේ සඳහන් වෙන්නේ බෝසත්වරයෙක් හැටියට උන්වහන්සේ ලබපු අත්දැකීම් සමුදාය පිළිබඳව. මෙන්න මේ විදිහෙන් අත්දැකීම් ලබමින් පව්කම් කරපු අවස්ථාවන්හිදී ඒ පාප කර්මයන්ගේ විපාකය කුසල් දහම් කරපු අවස්ථාවන්හිදී ඒ කුසල ධර්මයන්ගේ විපාකය යහපත් මනෝභාවයන් ගොඩනගන්නට සම්පූර්ණ කරන්ට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ පාරමී ධර්මයන් සපුරා ගැනීම මේවා පිළිබඳව බොහෝ අවස්ථා උදාහරණ හැටියට 550 ජාතක වශයෙන් අපට දේශනා කරලා තියෙනවා ඒ වගේම තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වයට පැමුණුණු තැන් පටන් සියලු සත්වයින්ටම අනුශාසනා කරන්නේ තමන් තුළින් මේ ධර්මයේ දකින්නට. එමනම් බුදුන් සරණ යනවා කියලා කියන්නේ බුදුහාමුදුරුව අපට උදව් කරයි බුදුහාමුදුරුව අපට පිහිට වෙයි කියලා තථාගතයන් වහන්සේ බාහිරින් ඇවිදින් අපිව රැකගන්නකම් බලා ඉන්න බලා හිඳීමක් නෙමේ. ඒ තථාගතයන් වහන්සේ යම් ආකාරයෙන් තමන්ගේ මනස හඳුනාගෙන තමන්ගේ මනස දියුණු කරගෙන තමන්ගේ මනස දියුණු කරන මග දේශනා කළාද අන්න ඒ මග යමින් ඒ තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ දහම් මග තේරුම් අරගෙන ඒ අනුව පුහුණු වෙන තැනැත්තා තමයි බුදුන් සරණ යන තැනැත්තාය කියලා කියන්නේ. දැන් අන්නේ ආගම්වල දෙවියන් වහන්සේ තමන්ගේ පව් සමා කරලා තමන්ව රැකගන්නවා. බුදුරජාණන් වහන්සේ ඒ අපේ පව් සමා කරලා අප අප රැක ගන්නට ඉදිරිපත් වෙන කෙනෙක් නෙමෙයි. දෙවියන් වහන්සේ පව් සමා කරලා රැක ගන්නවා කියන එක ඒ අයගේ සංකල්පයක් වුණාට දෙවියන්ට තබා අන් කිසිම කෙනෙකුට අපි කරපු වරදින් අපි කරපු දෝෂයෙන් අපිව මුදවා ගන්නට පුළුවන් කමක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤං විසෝදේ පිරිසිදු බව හෝ කෙලසීම Taman සතුයි කෙනෙකුට තව කෙනෙක්ව පිරිසිදු කරන්නටවත් කෙලසන්නටවත් පුළුවන් කමක් නැහැ. එහෙමනම් තව කෙනෙකුට අපිව පිරිසිදු කරන්නට පුළුවන් කමකුත් නැහැ. තව කෙනෙකුට අපිව කෙලසන්නට පුළුවන් කමකුත් නැහැ. තව කෙනෙකුට අපිව රකින්නට පුළුවන් කමකුත් නැහැ. තව කෙනෙකුට අපි අනාරක්ෂිත කරන්නට පුළුවන් කමකුත් නැහැ. එතකොට තවත් සමහර විට ගැටලු මතුවෙන්නට පුළුවන්. එහෙමනම් තව කෙනෙකුට අපිව කෙලෙසන්නට බැරි නම් මේ සමාජය තුල නොඑක් ආකාරයේ අපරාධ පිළිබඳව සඳහන් වෙන්නේ. පුද්ගලයන් කෙලසීම පිළිබඳව, ඒ වගේම දුරාචාරයන් පිළිබඳව, අන් අය විනාශ කිරීම පිළිබඳව සඳහන් වෙන්නේ. එතකොට එහෙම කෙලසන්නේ කොහොමද? මේ විදිහට භෞතික වශයෙන් යම්කිසි කෙනෙකුට බලපෑමක් ඇති කරන්නට පුළුවන්. නමුත් ඒ පුද්ගලයා බාහිර වශයෙන් විකෘති කළාට ඒ විකෘති කරන්නේ පුද්ගලයෙකුගේ කය හෝ භෞතික සම්පත් පමණයි පිළිබඳ. කෙනෙකුට පැහැර ගන්නට පුළුවන් වෙන්නේ කෙනෙකුට විනාශ කරන්නට පුළුවන් වෙන්නේ කෙනෙකුට නැති කරන්නට පුළුවන් වෙන්නේ භෞතික දේවල් පමණයි. නමුත් කෙනෙකුගේ මනස පිරිසිදු කර ගැනීම හෝ කිලිටි කර ගැනීම මත තමයි ඒ තනත්තා සැප විඳිනවාද දුක් විඳිනවාද කියන එක තීරණය වෙන්නේ. පුද්ගලයෙකුට ධන සම්පත් හිමිවීම හෝ අහිමිවීම මත නෙමෙයි ඒ තනත්තා සුව විඳින්නේ. යම්කිසි කෙනෙකුට කාය සම්පත් හිමිවීම හෝ අහිමිවීම මත නෙවෙයි ඒ තනත්තා සුව විඳින්නේ. කොයිතරම් භෞතික සම්පත් තිබුණත් කොයිතරම් නිරෝගීකම තිබුණත් කෙනෙකුගේ මනස දුබල නම් මනස කෙලසිලා නම් ඒතනත්තා අසාමාන්‍ය පීඩාවක් අසාමාන්‍ය වෙහෙසක් අසාමාන්‍ය දුකක් ජීවිතේ භුක්ති විඳින භෞතික සම්පත් යම්කිසි කෙනෙකුට විනාශ කළා වුණත් ඒ විනාශය පිළිබඳව හරියට දකින්නට පුළුවන් නම් ඒ තුලිනුත් පුද්ගලයාට දහම දකිමින් සැහැල්ලුවෙන් සැනසීමෙන් මනස පවත්වන්නට පුළුවන්. පින්නතුන් දන්නවා පටාචාරාව Tamanගේ සැමියා නැති වුණා, දරුවෝ දෙන්නම නැති වුණා, අම්මා තාත්තා නැති වුණා, සහෝදරයෝ නැති වුණා, යණේනමක් නැති වුණා. මේ සියල්ලම Tamanට නැති වුණු නිසා මා සතු සියල්ලම මට අහිමි වුණා කියන ආකාරයෙන් අතිශයින් කම්පාවෙන් ඒ පිළිබඳව කල්පනා කළා. එතකොට කෙනෙකුට බැලූ බැල්මට හිතෙන්නට පුළුවන් ඇයට සියල්ල අහිමි වීම නිසා ඇය අනාථ වුණා ඇය අසරණ වුණා බුදුරජාණන් වහන්සේ ඇයට පෙන්වා දෙනවා නැගණියනි අපට ඕන හැටියට ලෝකයේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ලෝකයේ සිදුවෙන දේ නිවැරදිව තේරුම් ගත්තොත් තමයි අපට ජීවිතයේ සැපය සැනසීම සැහැල්ලුව ඇති කරන්නට පුළුවන්. ඒ තථාගතයන් වහන්සේගේ මාර්ගෝපදේශයත් සමග පටාචාරාව ජීවිතයේ පිළිබඳව නැවත සිතන්නට පෙළඹෙනවා. අර සිදුණු දේ ඒ ආකාරයෙන්ම සිදුවෙලා පැවතුණා. නමුත් ඇය සියලු දුකෙන්ම නිදහස් වුණා. එතකොට මුලදී අපට පෙනෙන්නේ සැමියා නැති වුණු නිසා, දරුවෝ නැති වුණු නිසා, අම්මා අම්මා තාත්තා නැති වුණු නිසා ඇය අනාථ වුණා, අසරණ වුණා වගේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවෙන් පස්සේ ඒ සැමියා, මව්පියෝ, දරුවෝ ඒ අයට පණ ආවා නෙමෙයි. ඒ මිය ගිය අය එහෙමම මිය පරලෝ ගිහිල්ලයි පැවතුනේ. එතකොට මුලදී ඇය අනාථ වුණා, දෙවනුව ඇය සනාථ වුණා. ඇය මහත් වූ පිහිටක් ලැබුවා. මුලදී ඇය දුකටපත් වුණා, උම්මත්තක වුණා, දෙවනුව ඇය සැපතටපත් වුණා, සියලු දුකින් නිදහස් වුණා. එතකොට සැමියාගේ මරණය සිදු වුණාට පසුවත් දරුවන්ගේ මරණය සිදු වුණාට පසුවත් ඒ වගේම අම්මා තාත්තගේ මරණය සහෝදරයාගේ මරණය මේ සියලු භෞතික සම්පත් භෞතික වස්තුන් Tamanට අහිමි වුණාට පස්සේ එක් අවස්ථාවකදී ඇය අනාථාකාරයෙන් උම්මත්තකව දුකටපත් වුණා තවත් අවස්ථාවක ඒ සියල්ල එහෙමම තියෙද්දී ඇය සියලු දුකෙන් නිදහස් වෙලා සියලු යහපතට පැමුණුණා එහෙමනම් මේ අවස්ථා දෙක එළඹෙන්නේ සැමියාගේ හෝ දරුවන්ගේ මරණය නිසා නොවේ ඒ ලෝකයේ සිද්ධ වෙන කාරණේ පිළිබඳව Tamanගේ සිත දූෂ්‍ය කරගන්නවද? Tamanගේ සිත පිරිසිදු කරගන්නවද? Taman කාරණේ નિවරදිව අවබෝධ කරගන්නවද? Taman කාරණේ වැරදි විදිහට වටහා ගන්නවද කියන කරුණු මතයි පෙනුනේ. ඒ නිසා පුද්ගලයේ කෙලසෙන්නේ හෝ පිරිසිදු වෙන්නේ පුද්ගලයේ දුක් විඳින්නේ හෝ සැප විඳින්නේ බාහිර කරුණු මත නොවේ ඒ ඒ පුද්ගලයාගේ මනසේ පහළ වෙන ධර්මතා මතයි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපට පිහිට වෙනවා පිළිසරණ වෙනවා කියන එකේ තේරුම ඔන්න ඔය විදිහට තථාගතයන් වහන්සේ අපට දක්වනවා තමන්ගේ මනස පිරිසුදු කර ගැනීම තුළින් තමන්ගේ මනස ශක්තිමත් කර ගැනීම තුළින් යම්කිසි කෙනෙක් කොහොමද පිහිටක් පිළිසරණක් ලබන්නේ ඒ තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ ධම්මග අනුව යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් පුරුදු පුහුණු වෙනවා නම් ඒ තනත්තා බුදුන් සරණ ගිය කෙනෙක් කියලා හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම ඒ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය සරණ යනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් <clears throat> හේතුඵල ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය ත්‍රිලක්ෂණ ධර්මය මේවා මූලික කොටගෙන ගැඹුරු දහම් මඟක් දේශනා කළා. පුද්ගලයා පිරිසුදු වෙන්නේ කොහොමද? පුද්ගලයා කෙලසෙන්නේ කොහොමද? මොන මොන මනෝභාවයන්ගෙන්ද පුද්ගලයෙකුගේ මනස පවිත්‍ර වෙන්නේ? මොන මොන මනෝභාවයන්ගෙන්ද පුද්ගලයෙකුගේ මනස කෙලසෙන්නේ කියලා තථාගතයන් වහන්සේ මනමින් දේශනා කළා. මෙන්න මේ දහම් මග නිවැරදිව තේරුම් අරගෙන ඒ අනුව පිළිපදින්නා වූ තැනැත්තාට ධර්මයේ පිහිට පිළිසරණ ඒ ආකාරයෙන් ලැබෙනවා. සංඝ රත්නයේ පිහිට පිළිසරණ ලබනවා කියලා කියන්නේ ඒ තථාගතයන් වහන්සේ දෙසූ දහම් මග උන්වහන්සේ වහන්සේලා පිළිපදමින් තමන් වහන්සේ පිරිසිදු කරගෙන තමන් වහන්සේලා දුකෙන් නිදහස් වෙලා යම්සේ සුවපත් වුණාද අපට මේ දහම් මඟ පිළිබඳව පැහැදිලිම ආදර්ශය ඒ ආර්ය මහා සංඝරත්නයයි. ඒ ආර්ය මහා සංඝරත්නය ආදර්ශයට අරගෙන උන්වහන්සේලා ගිය මඟ අනුගමනය කරමින් තමන් මේ දහම් මඟ පිහිටා කටයුතු කිරීම ආර්ය මහා සංඝරත්නය පිලිසරණ කොට ගැනීමයි සරණ යාමයි කියලා සඳහන් කරනවා. එහෙමනම් බුදුන් සරණ, දහම් සරණ, සංඝ සරණ කියන එකනොත් අදහස් වෙන්නේ කුමක්ද? අවසානයේ තමන්ගේ මනස පිළිබඳව තේරුම් අරගෙන නිවැරදිව තමන්ගේ මනස පුරුදු පුහුණු කිරීමමයි. එහෙම නැතුව රත්නත්‍රයේ සරණ යනවා රත්නත්‍රයේ පිළිසරණ කරගන්නවා කියන මේ කාරණය තුල යම්කිසි කෙනෙක් ඉන් ඔබට දෙයක් අදහස් කරනවා නම් ඉන් ඔබට දෙයක් අපේක්ෂා කරනවා නම් එතන තියෙන්නේ යම්කිසි පටලැවිල්ලක් පමණයි. ඒ කියන්නේ අපි බෞද්ධයෝ නිසා අපට මෙහෙම වෙන්නට ඕනේ, අපි රැකෙන්නට ඕනේ, අපි මේ මේ විදිහට දහම් සරණ ගිය නිසා අපි රැකෙන්නට ඕනේ, අපි සංඝ සරණ ගිය නිසා අපි මහා සංඝ රත්නය අපි ගැන බලා ගන්නට ඕනේ, ජාතියේ මුර දේවතාවුන් කියන්නේ මේ භික්ෂුන් වහන්සේලාට ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලා ජාතිය රකින්නට ඕනේ රට රකින්නට ඕනේ ආගම රකින්නට ඕනේ මිනිස්සු රකින්නට ඕනේ මෙන්න මේ විදිහේ අදහස් උදහස් ඇතම් කෙනෙක් තුල පවතිනවා ඒ භික්ෂුන් වහන්සේලා ජාතියක් රකින්නට රටක් රකින්නට ක්‍රියාත්මක වෙන පිරිසක් නෙවෙයි උන්වහන්සේලා තම තමන් සසර දුකින් එතර කරගෙන තමන් රැකගන්නට වෙහෙසන පිරිස. ඒ තමන් රැකගන්නට වෙහෙසෙන අතරතුරේ අතිරේක කාර්යයක් හැටියට තමයි මිනිසුන් රකින්නට ඒ අය යහමගට යොමුවන්නට යොමු කරවන්නට ජාතියක් හැටියට රටක් හැටියට සුරක්ෂිත කරන්නට යම් කාර්යභාරයක් කරනවා නම් ඒක භික්ෂූන් වහන්සේලාගේ අමතර කාර්යයක් වෙනවා. උන්වහන්සේලාගේ ප්‍රධාන කාර්යය තමයි තමන් කෙලසුන්ගෙන් නිදහස් වෙලා තමන් සසර දුකින් එතර වෙලා තම තමන් සුරක්ෂිත කර ගැනීම. ඒ නිසා එසේ කටයුතු කරන භික්ෂූන් වහන්සේලා අනුව කටයුතු කරමින් තම තමන්ගේ විමුක්තිය සලසා ගන්නට උත්සාහ කරනවා වගේම ගිහි පැවිදි සම්බන්ධතාවය තුලින් යම්කිසි ස්ථාවර බවක් ගොඩනැගීම වරදක් නොවේ නමුත් යම්කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් භික්ෂුන් වහන්සේලා අපිව රකින්නට ඕන, අපිව බලා ගන්නට ඕන, අපිට රැකවරණය සලසන්නට ඕනයි කියලා හිතනවා නම් එතන සංඝ රත්නයේ සරණ යාමක් නොවේ අර දෙවියන් වහන්සේ අපිව රැකගනීවි කියලා බලාපොරොත්තු වෙන්නාසේ අපි බාහිරින් උපකාරයක් අපේක්ෂා කිරීම පමණයි. යාළුවෙකුගෙන් මිත්‍රයෙකුගෙන් අපි දෙයක් බලාපොරොත්තු වෙන්නාසේ බලාපොරොත්තු වීමක් පමණයි. ඒ නිසා හැබෑවට රත්නත්‍රයේ සරණ යනවා කියන එකෙන් සිද්ධ වෙන්නේ තමන් තමන්ම පිළිසරණ කොටගෙන කටයුතු කිරීමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ත දීපා විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණ ධම්මදීපා විහෙරත ධම්ම සරණා අනඤ්‍ය සරණා. Taman පිහිට කොටගෙන වාසය කරන්න, Taman දිවයිනක් කොටගෙන වාසය කරන්න. දහම පිහිට කොටගෙන වාසය කරන්න, දහම දිවයිනක් කොටගෙන වාසය කරන්න. එතකොට මේ Taman පිහිට කරගන්නවා, දහම පිහිට කරගන්නවා කියන්නේ එකක්ද දෙකක්ද? අපට බැලූ බැල්මට පෙනෙන්නේ මේක දෙකක් වගේ නමුත් තමන් පිහිට කරගන්නවා තමන් පිළිසරණ කරගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ දහම පිහිට කොට ගන්නවා දහම පිළිසරණ කරගන්නවා කියන එකමයි ඒ නිසායි මම මුලින් කිව්වේ අද ධර්ම දේශනාව තුළින් මේ ආත්ම විශ්වාසය පිළිබඳව ආත්ම ශක්තිය පිළිබඳවයි අපි පින්නතුන්ගේ පූර්ණ අවධානය යොමු කරන්න උත්සාහ කරන්න කියලා යම්කිසි කෙනෙකුට ආත්ම විශ්වාසය ඇති කරගන්නට බුදුදහමට අනුව බෞද්ධයෙක් වශයෙන් යම් ක්‍රමයක් තියෙනවා නම් ඒ දහම පිළිසරණ කොට ගැනීමෙන්ම පමණයි පින්නතුනේ. දහම පිළිබඳ විශ්වාසය පවත්වා ගැනීමෙන්ම පමණයි යම් කිසි කෙනෙකුට ආත්ම විශ්වාසය ගොඩනගන්නට පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තුල සෑම දෙයක්ම අහේතුකව සිද්ධ වෙන්නේ නැහැ. හැම දෙයක්ම සහේතුකවමයි සිද්ධ වෙන්නේ. ඒ සහේතුකව සිද්ධ වෙන නිසා යම් කිසි කෙනෙකුට වරදින්නෙත් හේතුවක් ඇතුව. යම් කෙනෙකුට හරියන්නෙත් හේතුවක් ඇතුව. යම් කෙනෙක් දියුණු වෙන්නේ හේතුවක් ඇතුව. යම් කෙනෙක් පිරිහෙන්නේ හේතුවක් ඇතුව. මේ සෑම දෙයක්ම සිදු වෙන්නේ ඒ ඒ හේතු සාධකවලට අනුකූලවයි. කිසිම දෙයක් ලෝකයේ සිද්ධ වෙන්නේ නැහැ අහේතුක පරිහානියක් හෝ දියුණුවක් හෝ ඒ නිසා Taman ලෞකික වශයෙන් හෝ ලෝකෝත්තර වශයෙන් හෝ යම් අභිවෘද්ධියකට පැමිණෙන්නට අපේක්ෂා කරනවා නම් ඒ අභිවෘද්ධිය ඇති වෙන්නේම සහේතුකවයි. Taman යම්කිසි ලෞකික වශයෙන් හෝ මේ නිවන් මඟ තුල හෝ යම් පරිහානියකටපත් වෙනවා නම් ඒ පිරිහීම සිදු වෙන්නේ ඒකාන්තයෙන්ම හේතුවක් ඇතුවමයි. ඒ නිසා ලෞකික වශයෙන් හෝ ලෝකෝත්තර වශයෙන් යම් අපේක්ෂා ඇති කරගෙන යම් පරමාර්ථ ඇති කරගෙන ගමන් කරන්නා වූ අපි හැමදෙනාටම ඒ ඒ කරුණු සිදුවීමේ හැබෑ හේතු සාධක හඳුනාගෙන කටයුතු කරන්නට සිද්ධ වෙනවා. එතනදී බාහිර වශයෙන් අපට අනිත් අයගේ උදව් උපකාර ගැනීම වරදක් නෙවෙයි. නමුත් ඒ උදව් උපකාර අරගෙන හෝ අවසානයේ අපේ මනස සකසා ගැනීමයි කල යුත්තේ කියන මේ ප්‍රධාන කාරණය අපි හැමදෙනාටම සිහියේ පවතින්නට ඕන. මේ මේ සාධක අපේ මනස තුල නිවැරදිව ගොඩනැගුවොත් පමණයි මේ කටයුත්ත කරන්නට පුළුවන් වෙන්නේ කියන මේ ධර්මතාවය පිළිබඳව අපට නිවැරදි අවබෝධයක් තිබිය යුතු වෙනවා. මේ මෑත යුගයේ වෙනකොට බොහෝ දෙනා එක පැත්තකින් අපට සතුටු වෙන්නට පුළුවන් දහම පිළිබඳව දහම් මඟ පිළිබඳව විශේෂයෙන් උනන්දු වෙන කාලවකවානුවක්. තරුණ පිරිස්, මැදිවියේ පිරිස් වෙනදාට වඩා බොහොම උද්‍යෝගයෙන් නිවන් දැකීම පිළිබඳව, දහම් මඟ පිළිබඳව උනන්දු වෙන කාලවකවානුව. එහෙම උනන්දු වීම වටිනවා. හැබැයි ඒ උනන්දු වීම අර්ථවත් වෙන්නේ කොහොමද? තමන් හරියට හේතු සාධක හඳුනාගෙන එහි පිහිටන ප්‍රමාණයට පමණයි. මොන මොන කරුණු පදනම් කරගෙනද කෙනෙකුට සෝවාන් ඵලයට පැමිණෙන්නට පුළුවන් වෙන්නේ මොන මොන කරුණු පදනම් කරගෙනද කෙනෙකුට සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසයන් දුරු කරන්නට පුළුවන් වෙන්නේ ඒවා කරන්නට කුමක්ද කළ යුත්තේ ඒ සාධක අපි තුල ගොඩනගන්නේ කොහොමද මේ කරුණු පිළිබඳව සැලකිලිමත් වෙන කෙනෙකුට තමයි සෝවාන් ඵලයට පැමිණෙන්නට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම ප්‍රහාණය කරන්නට පුළුවන් එතකොට ඇතම් කෙනෙක් කල්පනා කරනවා අපි කොහොම සෝවාන් වෙන්නද බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටපු අය නම් සෝවාන් වුණා ඒ කාලේ අය පාරමිතා පුරලා තිබිච්ච නිසා, ඒ අය බොහෝ පින් තිබිච්ච නිසා, බුදුහාමුදුරුව වැඩ සිටිය නිසා ඒ අය සෝවාන් වුණා. අද බුදුහාමුදුරුවොත් නැහැ, අපේ පාරමිතා වැඩිලත් නැහැ, අපට ඒ තරම් පුණ්‍ය භාග්‍යකුත් නැහැ. එහෙමනම් අපි කොහොමද සෝවාන් වෙන්නේ? මෙතන ඇති වෙන්නේ එක්තරා ආත්ම විශ්වාසයේ කඩවීමක්. එහෙම නැත්නම් තවත් ආකාරයකින් කියනවා නම් දහම පිළිබඳව විශ්වාසය නැතිවීමක්. යම්කිසි කෙනෙකුට හේතුව ඵලය නැමැති මේ ධර්ම න්‍යාය පිළිබඳව මන අවබෝධයක් විශ්වාසයක් තියෙනවා නම් ඒ අදාළ හේතු සාධක ගොඩනැගීම තුළ අදාළ ඵලය ගොඩනැගිය හැකි කියන කාරණේ මනසට ඒත්තු යන්නට ඕනේ. දහම සාන්දෘෂ්ටිකයි කියලා දේශනා කළේ අකාලිකයි කියලා දේශනා කළේ ਸਰව කාලීනයි එහෙම නැත්නම් ඕනම කාලයක ඵල ලබන්නට පුළුවන් කියලා දේශනා කළේ මෙහි ඇවිත් යෙදී බලන්නට කියලා ඕන කෙනෙකුට ආරාධනා කරන්න පුළුවන් කියලා දේශනා කළේ ඒ අදාළ හේතු ගොඩනැගුවොත් අදාළ ඵලය අනිවාර්යයෙන්ම ලැබෙන නිසා ඒක බුදුහාමුදුරුව වැඩ හිටපු කාලෙට පමණක් ඒ හේතුඵල සංසිද්ධිය එහෙම සිදු වෙලා අද එහෙම නොලැබෙනවා කියනවා නම් ඒ තනත්තා දහමයි ප්‍රතික්ෂේප ප්‍රතික්ෂේප කරන්නේ. දහමයි එතනත්තා අවිශ්වාස කරන්නේ. ඒ නිසා බුදුහාමුදුරුව වැඩ හිටියත් නොසිටියත් යම් කිසි කෙනෙකුගේ මනස තුල අදාළ හේතු සම්පාදනය කරනවා නම් ඒ තැනැත්තාට අනිවාර්යයෙන්ම ඒ දහම් මඟ තුල වැඩිලා එදා යම් කෙනෙක් යම් ඵලයක් ලැබුවා නම් අදත් ඒ ඵලය ඒ ආකාරයෙන් ලබන්නට පුළුවන්. හැබැයි ගැටලුව තියෙන්නේ ඒ ආකාරයෙන් ගොඩනගන්නට අදාළ හේතු සාධක නිවැරදිව හඳුනාගෙන ගොඩනගනවාද කියන කාරණය ගැනයි අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන වෙන්නේ. බොහෝ දිනාට සෝවාන් වෙන්නට ඕන වෙනවා. බොහෝ දිනාට නිවන් දැක ගන්නට ඕන වෙනවා. නමුත් ඒ හුඟක් දෙනෙක් ඒ අදාළ සාධක හඳුනාගෙන පුහුණු කරනවා වෙනුවට ඒ අය වෙනත් වෙනත් ආකාරයකින් අපටත් පුළුවන් අපටත් කළ හැකි කියන එක්තරා අභිමානයක් ඇති කරගෙන කටයුතු කරන බව පේනවා. ආත්ම විශ්වාසය සහ ආත්ම මානය කියලා කියන්නේ දෙකක් පිටතුනේ. ආත්ම විශ්වාසයයි කියලා කියන්නේ Taman තුල මේ මේ සාධක තියෙනවා ඒ නිසා මටත් මෙසේ කළ හැකියි. ආත්ම මානයයි කියලා කියන්නේ Taman තුල ඒ සාධක ඇත්තේ නැහැ නමුත් මටත් පුළුවන් කියලා තමන් හිතාගන්න. එතන සිද්ධ වෙන්නේ ලොකු විනාශයක් ලොකු පටලැවිල්ලක් ලොකු මංමුලාවක් විතරයි. අපේ මහ බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා හැටියට අවසන් ආත්ම භාවයේ ඉපදිලා උන්වහන්සේ ආලාර කාලාම උද්දක රාමපුත්ත ආදී ගුරුවරුන් සොයාගෙන පැමිණියා. ඒ ගුරුවරු යම් යම් ධාන අභිඥා ලබාගෙන සිටි බව උන්වහන්සේට දැනගන්නට ලැබුණා. දැනගෙන උන්වහන්සේ කල්පනා කරන්නේ මේ මේ තවුසන්ට සීලය තියෙනවා. මටත් සීලය තියෙනවා. එහෙමනම් ඒ අය ගිය තැනට මට යන්නට බැරි වෙන්න විදිහක් නැහැ. ඒ වගේම මේ තවුසන්ට සමාධිය තියෙනවා. මටත් සමාධිය තියෙනවා. එහෙමනම් ඒ අය ගිය තැනට මට යන්නට බැරි වෙන්න විදිහක් නැහැ. ඒ වගේම මේ තවුසන්ට වීරිය තියෙනවා. මටත් වීරිය තියෙනවා. එහෙමනම් ඒ අය ගිය තැනට මට යන්නට බැරි වෙන්න හේතුවක් නැහැ. ඒ අයටත් ප්‍රඥාව තියෙනවා මටත් ප්‍රඥාව තියෙනවා එහෙමනම් ඒ අය පැමිණි ඵලයට මට පැමිණෙන්නට බැරි වෙන්න හේතුවක් නැහැ මෙන්න ආත්ම විශ්වාසය ඇති කරගන්න ආකාරය මේ මේ හේතු සාධක නිසා ඒ අය මෙතනට පැමුණා නම් මා තුලත් ඒ සාධක ඒ ආකාරයෙන් තියෙනවා නම් මටත් එතනට පැමිණිය හැකි කියන විශ්වාසය ඇති කරගන්නවා මේක Taman පිළිබඳ විශ්වාසයයි කියලා කිව්වත් නිවැරදියි මේක දහම පිළිබඳව විශ්වාසය කියලා කිව්වොත් නිවැරදි. ඒ නිසා ඒකට ආත්ම විශ්වාසය කියලා කිව්වත් දහම පිළිබඳව විශ්වාසය කියලා කිව්වත් ඔය දෙපොළේදීම ඇති වෙලා තියෙන ධර්මානුකූලව හේතුඵල ධර්ම න්‍යාය පිළිබඳව ඇතිවෙනා වූ විශ්වාසය. අපි හිතමු යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් Taman තුල සද්ධාව තියද නැද්ද කියලා පරීක්ෂා කරලා බලන්නේ නැහැ. තමන් තුළ වීර තියනවද කියලා පරීක්ෂා කරලා බලන්නේ නැහැ. තමන්ට ප්‍රඥාව තියනවද නැද්ද කියලා පරීක්ෂා කරලා බලන්නේ නමුත් ඒ අය එතනට ගියා නම් අපට මොකද බැරි කියලා තමනුත් වීරය කරනවා, තමනුත් දඟලනවා. එහෙම දඟලුවා කියලා ඒ ඵලය සාක්ෂාත් කරන්න බෑ. සාමාන්‍ය සමාජය තුළ බලනකොට අපට හුඟක් වෙලාවට ඔන්න ඔය සිදුවීම තමයි ප්‍රකටව පෙනෙන්නේ. යම්කිසි කෙනෙක් යම් ආකාරයකින් සමාජයේ දියුණුවටපත් වෙලා හොඳ ගයක් දොරක් හදාගෙන යාන වාහන අරගෙන යම් ආකාරයකින් සමාජයේ පිළිගත්තු ස්වභාවයෙන් ජීවත් වෙනකොට අන් අය කල්පනා කරනවා ඒගොල්ලන්ට විතරක් මොකද ඇයි අපට පුළුවන් එහෙම ඉන්නට කියලා ඒ සඳහා උත්සාහවත් වෙනවා. ඒ උත්සාහය හොඳයි. හැබැයි ඒ උත්සාහය ආත්ම විශ්වාසයෙන් යුක්තව ධර්මයේ පිළිබඳව විශ්වාසයෙන් යුක්තව තබන පියවරක් නම් Tamanටත් නොඇරදී මෙතනට යන්න පුළුවන්. හැබැයි ඊර්ෂ්‍යාව නිසා ඇති කරගන්නා දෙයක් නම් එහෙම නැත්නම් සැසඳීම නිසා ඇති කරගන්නා මාන්නයක් නම් ඒ තුලින් සිද්ධ වෙන්නේ විනාශයක් පමණයි. ලෝකයේ තුල හැමතිස්සෙම සිද්ධ වෙන්නේ මන බැලීමයි. අනේකා අහවල් තැන ඉන්නෝ මං ඉන්නේ මෙතනයි. මේ විදිහට සංසන්දනාත්මකව බලලා අනෙකාට වඩා තමන් උසස් කියලා හිතන එකට කියනවා සෙය්‍යමානය. තමනුත් අනෙකාට සමානයි කියලා හිතන එකට කියනවා සදිසමානය. අනුන්ට වඩා තමන් පහත් කියලා හිතන එකට කියනවා හීනමානය. මානය කියලා කියන්නේ මැනීමයි මැනලා ඉවරලා එක්ක තමන් ඒ ඊට වඩා උසස් කියලා ගන්නෝ එක්ක සමානයි කියලා ගන්නෝ එක්ක පහත් කියලා ඔය තීරණ තුනට තමයි මැනීමෙන් අපට පැමිණෙන්නට පුළුවන් ඕනම දෙයක් මැනලා අපට එන්නට පුළුවන් තීරණ තුන ඔච්චරයි. එක්ක වැඩි කියලා, එක්ක සමානයි කියලා, එක්ක අඩුයි කියලා. මේ මැන බැලීම කියන එක මාන්නය කියන එක මේ දහම් මඟ තුල කිසිම ආකාරයකින් පිනතුනේ අපට විමුක්තිය සලසා ගන්නට යම් යම් අවස්ථාවලදී යම් ප්‍රමාණයකින් සහාය කරගන්නට පුළුවන් වුණත් බොහෝ අවස්ථාවල අපට හානිය පිණිස පරිහානිය පිණිසයි පවතින්නේ. තමන් ඊට වඩා උසස් කියලා හිතාගත්තත්, තමන් පහත් කියලා හිතාගත්තත්, තමන් සමානයි කියලා හිතාගත්තත්, ඒ මන බැලීම තුල එක්තරා පරිහානියකටයි මනස යොමු වෙන්නේ. එහෙමනම් ධම්මග තුල වඩා වැදගත් වෙන්නේ එසේ අනුන් සමග සැසඳීම නොවේ අදාළ සාධක හරියට හඳුනාගෙන මේ මේ සාධක තියෙනවා නම් මෙතනට පැමිණෙන්නට පුළුවන් මා තුලත් මේ සාධක තියෙනවද නැද්ද ඒ සාධක නැතිනම් Taman ගොඩනැගිය යුතුයි ඒ සාධක ඇතිනම් ඒවා වඩා වර්ධනය කළ යුතුයි මේ ප්‍රතිපදාව තුලයි යම් කිසි කෙනෙක් යම් ඵලයක් ලබන්නේ එhmenan එතන ඇති කරන්නේ මන බැලීම නෙවෙයි දැන් සිද්ධාර්ථ කුමාරයා අර තවුසන් සමග මන බැලුවා නේද කියලා කෙනෙකුට හැඟෙන්නට පුළුවන් ඒ අය එහෙමනම් මටත් මෙහෙම පුළුවන් කියලා හිතීම. නමුත් ඒ මාන්නය ඇති කර ගැනීමක් නෙමෙයි සාධක નિවරදිව ගණනය කර බැලීමක්. එතන මේ සාධකය තියෙනවා මා ළඟත් ඒ සාධකය තියෙනවා. එතන මේ සාධකයක් තියෙනවා මා ළඟත් මේ සාධකය තියෙනවා. එහෙම තියෙන නිසා මටත් පුළුවන් කියලා හිතනවා මිසක් එහෙම නැතුව අභිමාණයෙන් ආත්මමාණයෙන් Tamanට එය පුළුවන් කියලා පුස්සක් හැටියට Taman පුම්බා ගැනීමක් නොවේ එතනදී සිද්ධ වෙන්නේ. දේවතානෝ පස්සනාවේදී එහෙම නැත්නම් දෙවියන් පිළිබඳව සිහි කිරලා කරන භාවනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේවතානුස්සතියෙහිදී දෙවියන් යම් ආකාරයකින්ද දෙව්ලොව උත්පත්තිය ලැබුවේ සද්ධාව ඒ වගේම වීරය ත්‍යාගය ප්‍රඥාව කියන මේ කරුණු පදනම් කරගෙන යම්සේද දෙවියන් දිව්‍යාත්ම භාවයක් ලැබුවේ මා තුල ඒ කියන ධර්මතාවයන් තියෙනවා මා තුල සද්ධාව තියනවද? මා තුල වීරය තියනවද? මා තුල ශ්‍රතවත් බව තියනවද? මා තුල පරිත්‍යාගය තියනවද? මා තුල ප්‍රඥාව තියනවද? ඒ දෙවියන් එතනට ගියේ මේ සාධක නිසා නම් මා තුලත් මේ සාධක ඒ ආකාරයෙන් තියනවා නම් මටත් දෙව්වත් බවට පැමිණෙන්නට පුළුවන් කියලා මේ ආකාරයෙන් යම් කෙනෙකුට හඳුනා ගනිමින් ගැඹුරට මනස විහිදුවන්නට පුළුවන් නම් එය දේවතානුස්සතියයි කියලා හඳුන්වනවා. මේ ආකාරයට පින්නතුනි ලෝකයේ ඕනෑම කෙනෙක් සමග දෙවියන් සමග බ්‍රහ්මයන් සමග මිනිසුන් සමග ඒ වගේම ලෞකික වශයෙන් දියුණු පුද්ගලයන් සමග ලෝකෝත්තර වශයෙන් અભිවෘද්ධියටපත් වුණු පුද්ගලයන් පිළිබඳව අපට අපේ ජීවිතය ඒ ඒ ආකාරයෙන් සංසන්දනාත්මකව බලන්නට පුළුවන් එතන මොන මොන සාධක නිසාද මේ தත්වයටපත් උනේ අපි තුල කොතෙක් දුරට ඒ සාධක තියනවාද මෙන්න මේ ආකාරයෙන් විග්‍රහ කරලා යම් කිසි කෙටකට හඳුනාගෙන මේ සාධක ටික මා සතුව තියෙන නිසා මටත් මෙතනට පැමිණිය හැකියි කියලා යම් විශ්වාසයක් ගොඩනගෙනවා නම් ඒකට කියනවා ආත්ම විශ්වාසයයි කියලා ජීවිතය තුල යම් යම් අභිමතාර්ථයන් යම් යම් පරමාර්ථයන් ඇති කරගෙන කටයුතු කිරීමේදී මේ ආත්ම විශ්වාසය අපට අතිශයින්ම වැදගත් වෙන්නේ වීරය කියන එක ගොඩ නැගෙන්නට මේ ප්‍රධාන සාධකයක් වෙන නිසා ලෞකික දියුණුවක් ලබන්නට හරි ලෝකෝත්තර යම් ඵලයක් ලබන්නට හරි කෙනෙකුට තමන්ගේ මනස තුලින් අඛණ්ඩව මතුවෙන වීරයක් උත්සාහයක් උනන්දුවක් තියෙන්න ඕන. ඒ වීරය උත්සාහය උනන්දුව ඇති කරගන්නට ප්‍රධානම කාරණයක් වෙනවා මේ Taman තුලින් ගොඩනගා ගන්නා වූ ආත්ම විශ්වාසය. දහම් මග යන කෙනෙකුට මේ දහම පුහුණු කරද්දී මම මේ මේ කරුණු මගේ මනස තුල ගොඩනගාගත්තා ඒ තුලින් මම මේ ක්ලේශ ධර්මයේ මැඩ පැවැත්තුවා මම මේ ආකාරයෙන් මනස පිහිටුවාගෙන මේ කටයුත්ත කළා එයින් මේ කටයුත්ත සාර්ථක වුණා කියලා දකින්නට පුළුවන් නම් ඒ තුල ලොකු ආත්ම විශ්වාසයක් ගොඩනගෙනවා අපි හිතමු උදාහරණයක් හැටියට තරහා පාලනය කරගන්නට අපි ධර්ම දේශනාවක් තුලින් අහනවා ඒ අහපු කාරණය අපට එදිනදා ජීවිතේ වරින් වර ද්වේෂය නොමනාපය මතුවලා එන අවස්ථාවල ටිකක් පුහුණු කරලා බලන්නට පුළුවන් නම් අන් අය ද්වේෂය පාලනය කරගන්නවා නම් එයි මටත් බැරි ඒ විදිහට පාලනය කරන්න. ඒ අය ද්වේෂය පාලනය කරන්නේ මොන මොන සාධක නිසාද? ඒ සාධක මා තුල ගොඩනගන්නට බැරි කුමක් නිසාද? මමත් ඒ සඳහා උත්සාහ කළ යුතුය. මෙන්න මේ විදිහට කටයුතු කරනකොට Tamanට දැනෙන්නට ගන්නවා ඇත්තටම මට නම් බෑ කියලා ඉන්නවාට වඩා මේ උත්සාහය තුළ Tamanට යමක් කළ හැකි. දැන් සමහර කෙනෙක් කියන්නේ හාමුදුරනේ අපට තේරෙනවා තරහ ගන්න එක හොඳ නැහැ කියලා. නමුත් පාලනය කරගන්නට බෑ. ඒ කියන්නේ ආත්ම විශ්වාසයක් නැහැ Taman තුළ. Tamanට ඒ සාධක ගොඩනැගිය හැකි කියන විශ්වාසය Tamanගෙන් ගිලිහිලා ගිහිලා. එහෙම කරන කෙනෙකුට එතනින් එහාට මනස ගෙනියන්නට ශක්තිය නැතු යනවා. කුඩා දරුවෙකුට විභාග ආදියෙන් සමත් වෙන්නට පාඩම් ආදිය ඉදිරියට කරගෙන යන්නට ආත්ම විශ්වාසය ඇති කරන්නට තමයි අපි අයට තෑගි භෝග දෙන්නේ ඒ අය වර්ණනා කරන්නේ පොතේ හොඳයි කියලා ලියන්නේ ලොකුවට හරියක් දාන්නේ මේ හැම එකකින් මේ දරුවට යම්කිසි ආත්ම විශ්වාසයක් ඇති වෙනවා මට මේක කරන්නට පුළුවන් කියලා අන්නේ ආත්ම විශ්වාසයත් එක්කලා තමයි එන්න එන්න වීරය වැඩිලා Tamanගේ පරමාර්ථයන් සඵල කරන්නට ශක්තිය ගොඩනැගෙන්නේ දහම් මඟ තුල අපි කටයුතු කළත් මේ මනස පුහුණු කරන්නට වෙන්නේ ඒ ආකාරයෙන්මයි. යම් කෙනෙකුට ටිකෙන් ටික හරි තමන් දන්නා දහම් කරුණු පුහුණු කරලා ප්‍රායෝගිකව අත්හදා බලන්නට පුළුවන් ඒ අත්හදා බැලීම තුලින්මයි ඒ තනත්තාට යම් දිනක ඒ ආත්ම විශ්වාසයේ ධර්මයේ පිළිබඳව විශ්වාසයෙන් ගොඩනැගෙන්නේ. එහෙම අත්හදා නොබලන්නා වූ කෙනෙකුට පින තුනේ කවමදාකවත් දහම් මඟ පිළිබඳව විශ්වසනීයත්වයෙන් ක්‍රියාත්මක වෙන්නට පුළුවන් කමක් නැහැ. යමෙකුට ඔය කියන ආකාරයට තමන් පිළිබඳව දහම පිළිබඳව විශ්වාසයේ ගොඩනගා ගන්න ගොඩනගා ගන්න ප්‍රමාණයට ආත්ම ගෞරවය කියන එක නිර්මාණය වෙනවා. අද සමාජයේ හුඟක් දෙනා ආත්ම ගරුත්වයයි කියලා අදහස් කරන්නේ අන් අය විසින් අපට දක්වන ප්‍රතිචාරය. අන් අය අපි පිළිබඳව මොකද කියන්නේ? අන් අය අපට අපි පිළිබඳව මොකක්ද ඇති කරගන්න හැඟීම ඒ පිළිබඳව තමයි හුඟක් දෙනෙකු ආත්මගරුත්වයෙන් මනින්නට උත්සාහවත් වෙන්නේ. එක්තරා කාලයක් අපේ ජීවිතේත් අපි එහෙම අපේ ආත්මගරුත්වය පිළිබඳව කල්පනා කළා. අන් අය ප්‍රශංසා කරනවා නම්, අන් අය හොඳයි කියලා කියනවා නම්, අන් අය අගය කරනවා නම් අපි ඊටාම උසස් තැනක ඉන්නවා වගේ අපට හැඟෙනවා. නමුත් කලක් මේ දහමත් එක්කලා ඇසුරු කරද්දී අපට වැටහෙන්නට ගත්තා ඇත්තටම අනිත් අය අපි ගැන කොච්චර හොඳයි කියලා කිව්වත් මට මා ගැන කල්පනා කරනකොට හොඳයි කියන අදහස මතුවෙනවද? එහෙම මතුවෙන්නේ නැතිනම් ලෝකෙ ඔක්කොම මම හොඳ කෙනෙක් කියලා කිව්වා වුණත් ඇති වැඩක් නැහැ. මට මා පිළිබඳව හොඳයි කියන ගෞරවය මා ගැන කල්පනා කරනකොට ඇති වෙන්නේ නැත්නම් මගේ සිතුවිලි ගැන, මගේ වචන ගැන, මගේ ක්‍රියා ගැන, මගේ චරිතය ගැන, මගේ සීලය ගැන කල්පනා කරලා බලනකොට ඇත්තටම මගේ ප්‍රතිපදාව ගැන මට ගෞරවයක් ඇති වෙනවද? ඇති වෙනවා නම් අන්න එතන හැබෑම ආත්මගරුත්වය නිර්මාණය වෙනවා පිළිතුරු. ඒ වගේම අන් අය අපට චෝදනා කරනවා. අන් අය අපට නිග්‍රහ කරනවා. අන් අය අපට දොස් පවරනවා. ඒ දොස් පවරුවයි කියලා ඇත්තටම ඒක අපි අරගෙන මනස කලබල කරගත යුතුද එහෙම නැත්නම් ඒ කියන කාරණය සැබවින්ම අපි තුල තියනවද නැද්ද? මෙසේ තමාව ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට ලෝකෙ හැමදෙනාම චෝදනා කළත් මම ඒ දෝෂය මා තුල නැහැයි කියලා දකිනවා නම් තමන්ට තමන් පිළිබඳව ගෞරවයක් සතුටක් ඇති කරගන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුවණැත්තන් චෝදනා කරනවා නම් විශේෂයෙන් ඒ ගැන සැලකිලිමත් වෙන්න. මොකද නුවණැත්තන් නිකම්ම චෝදනා කරන්නේ නැහැ. යම්කිසි හේතුවක් ඇතුවයි චෝදනා කරන්නේ. ලෝකයේ අනුවන පුද්ගලයන් ඕනෑ තරම් Tamanට හිතන හිතන හැටියට අන් අය විවේචනය කරන්නට පුළුවන්. නමුත් නුවණැති පුද්ගලයන් තව කෙනෙක්ව විවේචනය කරනවා නම් විවේචනය කරන්නේ සැබවින්ම යම්කිසි සාධාරණ හේතුවක් ඇතුව. ඒ නිසා නුවණැති පුද්ගලයෙක් යමෙක්ව විවේචනය කරනවා නම් Tamanව විවේචනය කරනවා නම් ඒ නුවණැත්තාගේ විවේචනය ගැන විශේෂයෙන් සැලකිලිමත් වේ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ විදිහට නුවණැත්තාගේ චෝදනාව තුලිනුත් අපි ආපසු හැරෙන්නේ අපේ මනස දිහාවටයි අපේ ප්‍රතිපදාව දිහාවටයි මේ කියන චෝදනාවට මම නිසිද මේ කියන දෝෂය මම ළඟ තියනවද අන්න එහෙම ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට ඒ දෝෂය තියෙනවා නම් ඒක සකස් කරගන්න ඕනේ. ඒ දෝෂය නැතිනම් ඒ තනත්තාට වැරදීමක් කියන ආකාරයෙන් අපේ මනස නිදහස් කරගන්න පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙසේ තමන් පිළිබඳව කල්පනා කරලා තමන් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා තමන් පිරිසිදු කරගන්නා එක තමන් සතු කාර්යයක් ඒ වගේම Taman කිලිටි කරගන්නවා නම් Taman විනාශ කරගන්නවා නම් ඒකත් Tamanගේ වැඩ. ඒ නිසා Tamanට Tamanමයි පිහිට පිලිසරණ අන් කෙනෙකුගේ පිහිටක් පිලිසරණක් අපට නැහැ. ඒ නිසා තමන්ව නිවැරදි සාධක මත පිහිටුවාගෙන දමනය කරගන්නට පුළුවන් නම් ඒ තනත්තා ලෝකේ උත්තරීතරම පිළිසරණ ලබනවායි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මේ ගාථා ධර්මයේ දේශනා කළේ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේගේ මෑණියන් මූලික කරගෙන. පින්නතුන් දන්නවා ඒ කතා ප්‍රවෘත්තිය එක්තරා සිටු කුමාරිකාවක් කුඩා කාලේ ඉඳලම පැවිදි වෙන්නට ඕනෑ කියන අදහසින් කටයුතු කළා. නමුත් මව්පියෝ පැවිද්දට අනුමැතිය දුන්නේ නැහැ. තරුණ වයසටපත් වෙනකොට මේ තැනැත්තිය සුදුසු කුලගයකට විවාහ කර දෙන්නට ඕනයි කියන අදහසින් මව්පියෝ සුදුසු කුලයකින් ස්වාමියෙක් කැඳවලා ඒ තැනැත්තාට විවාහ කරලා දුන්නා. විවාහ වෙලා තමන්ගේ ස්වාමියා කෙරෙහි බොහෝම ගෞරවයෙන් සෙනෙහසින් යුක්තව පැවතුණා. නමුත් අර පැවිදි වීමේ අදහස අතහැරියේ නැහැ. තමන්ගේ ස්වාමියාට ප්‍රතිභක්තිය යුක්තව හොඳට සංග්‍රහ කරලා ටිකෙන් ටික තමන්ගේ අදහස පිළිබඳව තමන්ගේ ස්වාමියාට කිව්වා. මේ තරුණයා මේ කාරණය පිළිබඳව බොහොම සංවේදීව එහෙම පැවිදි වෙන්නට ඕනෑ නම් කමක් නෑ මගෙන් බාධාවක් නෑ ඔබ පැවිදි වෙන්න කියලා තමනුත් ඒකට අනුමැතිය දීලා භික්ෂුණී ආරාමයට ගෙනihin ඇරලිය. හැබැයි ගෙනihin ඇරලිය දේවදත්ත හාමුදුරුවන්ගේ පක්ෂයට අයත් භික්ෂුණී ආරාමයකට. ටික කාලයක් යනකොට මේ භික්ෂුණිය දරුවෙක් ලැබෙන්නට ලක්ෂණ පහල කරන්නට යෙදුනා. ඒ කියන්නේ දරු ගැබ ටිකෙන් ටික මෝරන්නට පටන් ගත්තා. දැන් අනෙකුත් භික්ෂුණීන් වහන්සේලා අහනවා මේ කොහොමද මේ වගේ දෙයක් සිදු පස්සේ මේ භික්ෂුණිය කියනවා මම මහාන වුණාට පස්සේ තාම සිල්වත් ජීවිතයක් ගත කළා. ඒ නිසා මහාන වෙච්ච තැන් පටන් මගේ සිල් බිඳීමක් සිද්ධ වුණේ නැහැ. මේක ඊට කලින් සිදු වෙච්ච දෙයක් වෙන්නට ඕන. නමුත් මේ අය දේවදත්ත හාමුදුරුව ළඟට එක් කරගෙන ගියා. එක් කරගෙන ගියාට පස්සේ දේවදත්ත හාමුදුරුව කියනවා මේ නිසා මගේ භික්ෂුණීන් වහන්සේලාට ලොකු අපකීර්තියක් මතුවෙන්නේ. ඒ නිසා ඇයව සිවුරු හැරවලා පිටත් කරන්න කියලා. ඇය සිවුරු හරින්නට කැමති වුණේ නැහැ. ඇය කිව්වා දේවදත්ත හාමුදුරුවන් නිසා වෙනුවෙන් නෙමෙයි මම පැවිදි වුණේ බුදුහාමුදුරුවෝ මුල් කරගෙනයි. ඒ නිසා මාව බුදුහාමුදුරුවෝ ළඟට එක් කරගෙන යන්න. බුදුරජාණන් වහන්සේ දිවසින් දුටුවා මේ ගිහි කල තමයි මේ දරු ගැබ පිළිසිඳ ගත්තේ. ඇය පිරිසිදු කාන්තාවක් ඇය පිරිසුදු භික්ෂුණියක් නමුත් මේක ලෝකයට සනාත කරන්නට ඕනේ ඒ නිසා උපාලි මහරහතන් වහන්සේට නියම කළා විසාකා මහෝපාසිකාව අනාථපිණ්ඩික සිටුතුමා කොසල් රජුරෝ ආදී කමිටුවක් පත් කරගෙන සියලු දෙනාට මෙහි සත්‍යාසත්‍යතාවය ඒත්තු ගන්නන්නට කියලා. පස්සේ විසාකා මහෝපාසිකාව නොඑක ආකාරයෙන් පරීක්ෂා කරලා බලලා මේ දරු ගැබ පැවිදි වෙන්නට කලින් හටගත්තු එකක් ඒ කියන බව සනාත කළාට පස්සේ ඇය පිරිසුදු භික්ෂුණියක් හැටියට තහවුරු වුණා. ඊට පස්සේ ටික දිනකින් අර දරුවා බිහි වුණා. දරුවා බිහි වුණාට පස්සේ භික්ෂුණී ආරාමයේ මේ දරුවා පෝෂණය කරගන්නකොට දිනක් කොසල් රජුනෝ මෙතනින් යද්දී කුඩා දරුවෙක් හඬන හඬ ඇහිලා මේ පිළිබඳව විමසලා මේ කාරණේ දැනගෙන අර කුඩා දරුවව රජුරු අරගෙන ගිහිල්ලා රාජකුමාරයෙක් වගේ පෝෂණය කරනවා. පෝෂණය කරලා කාලයක් යද්දී මේ දරුවා ටිකක් ලොකු මහත් වෙනකොට යාළු මිත්‍රයෝ සමග සෙල්ලම් කරනවා සෙල්ලම් කරනකොට ඔවුනෝන් රණ්ඩු වුණාම අනිත් දරුවෝ චෝදනා කරනවා අම්මා අම්මා නැති එකා තාත්තා නැති එකා කියලා බැනාට ගන්නවා පස්සේ මේ දරුවා ඇවිල්ලා රජුරුවන්ගෙන් අහනවා මට අම්මා කෙනෙක් නැද්ද මට තාත්තා කෙනෙක් නැද්ද පස්සේ රජුරු අර මේ දරුවව පෝෂණය කරන කිරිමව්වරු පෙන්නලා කිව්වා මේ තමයි ඔබේ මෑණිවරු පස්සේ මේ දරුවා අහනවා එක්කෙනෙකුට අම්මලා ගොඩක් ඉන්න විදිහක් නැහැ නේ. එක අම්මනේ ඉන්න පුළුවන්. කවුද මගේ හැබෑ අම්මා? ඊට පස්සේ රජුරෝ හැබෑ කාරණේ ප්‍රකාශ කළා ඔබේ මෑණියන් මේ වන විට පැවිදි වෙලා. පස්සේ ඒ කාරණේ අහලා සසරේ පැතු පැතුම් ඇති නිසා වැඩි මනසක් ඇති නිසා මේ දරුවා කියනවා මටත් පැවිදි වෙන්නට ඕනේ. ඒ නිසා මේ දරුවා බුදුරජාණන් වහන්සේ සමීපේ පැවිදි කළා. පස්සේ කාලයක භාවනා කරලා උන්වහන්සේ අරහත්ත්වයටපත් වුණා කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ හැටියට ප්‍රසිද්ධ වුණා. අවුරුදු 12ක් මුළුල්ලේ Tamanගේ දරුවා Tamanගෙන් ඈත් කරලා තියලා දරුවා දකින්නට නැති ශෝකයෙන් හැමදාම හැඬු කඳුලින් හිටියා විනා කුමාර කාශ්‍යප මාතාවට පුළුවන් උනේ නෑ හිත සකස් කරගෙන භාවනා කළා රහත් වෙන්න. හැමදාම දරුවා ගැන කල්පනා කරනවා හැමදාම දරුවාගේ සෙනෙහස පිළිබඳව කල්පනා කරනවා මගේ දරුවා මගේ දරුවා කියන ආකාරයෙන් බැඳීමෙන් සිතනවා විනා මහානකමේ ඵලය නෙලා ගන්නට බැරි වුණා. දිනක් එතුමිය පිණ්ඩපාතේ වඩිනකොට කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේත් පිණුසිඟා වඩිනවා දැකලා අනේ පුතේ අවුරුදු 12 මම නුව දැක්කේ කියලා වරලා පිටපස්සෙන් දුවගෙන එනකොට පය පැකිල්ලා ඇදගෙන වැටුණා. ඇදගෙන වැටුණාට පස්සේ ආපහු නැගිටලා පුතේ පුතේ කියාගෙන පිටපස්සෙන් දුවගෙන ආවා. කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ කල්පනා කළා මෑණියන්ට මුදු මොලොක් විදිහට කතා කළොත් ඇය තව තවත් සෙනෙහසින් බැඳෙනවා. එහෙම වුණොත් ලොකු අනර්ථයක් වෙන්නේ. ඒ නිසා මෙතනදි ටිකක් තදින් කතා කරන්න ඕනේ කියලා මේ තරුණ හාමුදුරුව අහනවා මෙච්චර කාලයක් මහාන වෙලා තාම බැරි වුණාද තෘෂ්ණාව දුරු කරගන්න තාමත් මේ බැඳීමෙන් මහානකමට ගැලපෙනවද ওই බන්ධනේ ඔහොම ටිකක් රළු විදිහට කතා කරනවා කතා කලන් පස්සේ අර මෑණියන් කල්පනා කරනවා අවුරුදු 12ක් මං අඬා අඬා බලාගෙන හිටියේ මේ දරුවා පිළිබඳ බැලුවෙන් පස්සේ කිසිම ආදරයක් සෙනෙහසක් නැහැ ගල් හිතක් වගේ බොහොම රළු විදිහට කතා කරන්නේ මෙහෙව් කෙනෙකුටද මම මේ ඇලුම් කළේ කියලා කල්පනා කරලා අර දරුවා පිළිබඳව Tamanගේ මනසේ තිබුණු සෙනෙහස දුරු කරගත්තා ඒ සෙනෙහස දුරු කරගත්තෙන් පටන් මනස එකඟ කරගෙන භාවනා කරලා ටික කලකින්ම ඇයට අරහත්ත්වයටපත් වෙන්නට පුළුවන් වුණා මේ කාරණේ ධම්සභා මණ්ඩපේ කතා බහ කෙරෙනකොට බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරලා කුමක් ගැනද කතා කළේ කියලා විමසනකොට මේ කාරණේ භික්ෂූන් වහන්සේලා සිහිපත් කළා. අන්න එතෙන්දි තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසයා අත්තනාව සුදන්තේන නාතං ලබති දුර්ලභං මවක් හරි දරුවෙක් හරි අසවලාගේ පිහිට මට ලැබෙයි අසවලාගේ උපකාරය මට ලැබෙයි කියලා අනුන් ගැන බලාපොරොත්තු තියාගෙන හිටියයි කියලා වැඩක් නැහැ. Tamanට පිහිටක් පිළිසරණක් තියෙනවා නම් ඒ Tamanගේ පිහිටම පමණයි. අම්මා තාත්තලා විශේෂයෙන් දරුවෝ අපට සලකයි, දරුවෝ අපි ගැන බලයි, දරුවෝ අපි මිය ගියාම හත් දවසෙන් පින්කම් කරයි, තුන් මාසෙන් පින්කම් කරයි. මෙහෙම මැරිලා ගිහිල්ලත් දරුවන් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න මව්පියොත් ඉන්නවා. නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා ජීවත්ව සිටියත් මිය ගියත් අනුන්ගෙන් පිහිටක් උපකාරයක් බලාපොරොත්තු වීම එතරම් යෝග්‍ය නැහැ. මොකද අනිත් අයට උදව් කරන්න පුළුවන් භෞතික වශයෙන් පමණයි. කන්න බොන්න ටිකක් දෙන්න පුළුවන්. අඳින්න පළඳින්න දෙන්න පුළුවන් බෙහෙත් හේත් ටිකක් දෙන්න පුළුවන්. නමුත් Tamanගේ දුක වේදනාව පීඩාව Taman දරා ගන්න ඕනේ. මේ ඊයේ පෙරේදා එක මහත්මයෙක් කියනවා හාමුදුරනේ අපේ තාත්තා අභාවයට යද්දි මං වටිනා දෙයක් ඉගෙන ගත්තා. ඒ මොකද්ද? කොච්චර දරුමල්ලෝ හැදුවත්, බිරිඳ හිටියත්, ඥාතීන් හිටියත්, කවුරු හිටියා වුණත් Tamanට රෝගයක් හැදුනහම වෛද්‍යවරු හිටියත්, බෙහෙත් තිබුණත් ඒ කිසිවකට පිහිටක් වෙන්නට බෑ. Tamanගේ වේදනාව Taman තනියෙන් විඳ දරා ගන්නට ඕන. එතෙන්දී Taman පුරුදු පුහුණු කළා වූ යම් ධර්මතාවයක් තිබුණොත් එහි පිහිට පමණයි Tamanට තියෙන්නේ. ඉන් පිටස්තරව අන් අයට අපේ දුක වේදනාව, පීඩාව නැති කරන්නට යම් බලයක් ඇත්තේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ තමන්ගේ පිහිට පිළිසරණ තමන්මයි කියන කාරණේ තේරුම් අරගෙන තමන් සුරක්ෂිත කරගෙන ලෝකයේ දුර්ලභ වූ පිළිසරණ තමන් තුළින්ම ලබන්නට කටයුතු කළ යුතුයි කියලා තථාගතයන් වහන්සේ අනුශාසනා කළේ. එමනම් මේ කරුණ සිහියේ පවත්වාගෙන මේ හැම දිනාම තම තමන්ගේ ජීවිත තුළ අනුන්ගෙන් භෞතික වශයෙන් යමක් අපේක්ෂා කිරීම ඊතරම් වරදක් නොවේ අන් අයට භෞතික වශයෙන් උදව් කරන්න පුළුවන් හැබැයි ආධ්‍යාත්මික වශයෙන් සාංශාරික වශයෙන් දුක වේදනාව දුරු කරගෙන චිත්ත පීඩා සමනය කරගෙන සහනයෙන් සුවෙන් ජීවත් වෙන්නටත් Tamanගේ මානසික පවිත්‍රතාවය ඇති කරගන්නත් ලෝකයේ කිසිම කෙනෙකුට අපට උදව් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා එකම ශක්තිය Taman පමණයි. ඒ නිසා ඊට සුදුසු සාධක Taman තුල තියනවද නැද්ද කියලා නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කර බැලිය යුතුයි. එසේ සාධක තියනවා නම් මේ මේ සාධක තියෙන නිසා මට මෙතනට පැමිණිය හැකියි කියලා ආත්ම විශ්වාසයෙන් යුක්තව ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එසේ සහේතුකව ආත්ම විශ්වාසයේ ගොඩනගා ගත හැකිනම් ඒතනත්තාට වීරයෙන් Tamanගේ පරමාර්ථ සාධනය කරගන්නට එයම ලොකු ශක්තියක් වෙනවා බලයක් වෙනවා. එනිසා මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත් මේ ධර්ම අවබෝධයත් මේ කුසල බලයත් හැම දිනාටම ආත්ම ශක්තියෙන් යුක්තව ආත්ම විශ්වාසයෙන් යුක්තව මේ දහම් මඟ